මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් පිටක් ශ්‍රවණය කරන්ට ඒ නිසා හැම දිනාම ඊකාමත් වූමනාවෙන් ඊ타ත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා පිළිම මතක් කරනවා. විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙනවා අද දවසේදී බුදුරජාණන් වහන්සේ අනුක්‍රමයේ නමෝහකල චිත්ත විමුක්තිය මොහු කිරීම පිණිස පවතින සප්ත විසුද්ධි ධර්මයන් ගැන සතිපතා කොටස් කොටස් වශයෙන් විස්තර කරලා දෙන්න. එයින් මූලික වශයෙන් සීල විසුද්ධිය ගැන අද දවසේදී මේ පින්වත්තුන්ට කරුණු පැහැදිලි කරලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. එතනදී පින්වත්තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ මජ්ක්‍ධිම නිකායේ රතවිනිත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ රතවිනිත සූත්‍රයේ ශරීත් මහරහතන් වහන්සේත් මන්තානිපුත් පුණ තෙරුන් වහන්සේ අතර වෙච්ච කතා සංවාදයක් තියෙනවා. ශරීත් මහරහතන් වහන්සේ පුණ තෙරුන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ මේ ශාසනයේ භ්‍රමචර්යාව පුරන්නේ කුමක් නිසාද කියලා. පුණ තෙරුන් වහන්සේ මතක් කරන අවත්නි මම අනුපාද පරිනිර්වාණය සඳහායි මේ ශාසනයේ භ්‍රමචර්යාව හැසිරෙන්නේ කියලා. එතකොට ශරීත් මහරහතන් වහන්සේ අහන අනුපාද පරිනිර්වාණය කියලා කියන්නේ සීල විසුද්ධියද? නෑ. එහෙනම් චිත්ත විසුද්ධියද? නෑ. එහෙනම් ditthi විසුද්ධියද? නෑ. එහෙනම් කාංකා විතරණ විසුද්ධියද? නෑ. එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියද? නෑ. එහෙනම් ඥානත් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියද? නෑ. එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියද? නෑ. එහෙනම් ඥාන දර්ශන විසුද්ධියද? නෑ. එහෙනම් මේ හතමද? නෑ. එහෙනම් මේ හතෙන් බැහැරවද? එතකොට එහෙමත් නෙමෙයි කියනවා. එතකොට ඉතින් මේ සීල විසුද්ධි අනුපාද පරිණිරවාණය ඇයි කියලා පැනෙවුවොත් උපාදාන සහිත දෙයක්ම අනුපාද පරිණිරවාණය කියලා පනවනවා. චිත්ත විසුද්ධි අනුපාද පරිණිරවාණය කියලා පැනෙවුවොත් උපාදාන සහිත දෙයක්ම පනවනවා. මේ විදිහට ditth විසුද්ධිය මේ විදිහට අනුක්‍රමයෙන් කරලා ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයයි කියලා පැනවුවොත් උපාදාන සහිත පරිනිර්වාණයක්ම තථාගතයන් වහන්සේ පනවනවා. ඒ නිසා මේ ධර්මතා හතෙන් එකක්වත් අනුපාදා පරිනිර්වාණය නෙමෙයි. ඉතින් මේ හතෙන් බැහැරව නම් එහෙනම් මන භාවනාවක් නොකරන සාමාන්‍ය ගෙවල් වුණ පෘථග්ජන පුද්ගලයාත් එහෙනම් අරිහත්ත්වයට පත් වෙන මොකද සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා මේ ධර්මතා හත මේ විසුද්ධි හතෙන් එකක්වත් නැති නිසා. එතකොට ඒ විලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ අහනවා ඔබ වහන්සේට මට උපමාවක් වෙන්න පුළුවන්ද කියලා. එතකොට මම පුණ්‍යතිස්ස තෙරුන් වහන්සේ පවසන මම ඔබ වහන්සේට එන උපමාවක් කියන්න. උපමාවනොත් යම් කිසි නුවණැති පුරුෂයෝ නුවණැති පුද්ගලයෝ ධර්මයේ වටහා ගන්නවා කියලා කොසල් රජුරවන්ට හදිස්සි සාකේත නුවර ඉඳලා සගත් නුවරට ගමනක් යෙදෙනවා. එතකොට දැන් හදිස්සි ගමනක් ඉක්මනට යන්න ඕනේ. ඒ නිසා ඉස්සෙල්ලාම බොහොම ජව සම්පන්න ශක්තිමත් අසුන්ජිදු රතයක් සාකේත නුවරින් තියෙනවා. ඒ රතයෙන් මග දුරක් ගිහිල්ලා ඊගාව රතයට නැගෙනවා. ඊගාව රතයෙන් මග දුරක් ගිහිල්ලා තව රතයකට නැගෙනවා. මේ විදිහට රත 6කින් ගිහිල්ලා 7 වෙනි රතෙන් සවැත් නුවරට යනවා. එතකොට සවැත් නුවරට මේ කොසල් රජුරෝ රත හතින්ම ගියෙත් නැහැ. එතකොට එකම රතයකින් ගියෙත් නැහැ. රත හතකින් වැහැරව ගියෙත් නැහැ. එතකොට ඒක පළවෙනි රතේ හේතු වුණා දෙවෙනි රතේ ගාවට එන්න දෙවෙනි රතේ හේතු වුණා තුන්වෙනි රතේ ගාවට එන්න තුන්වෙනි රතේ හේතු වුණා හතරවෙනි රතේ ගාවට එන්න මේ විදිහට හත්වෙනි රතේ සවැත් නුවරට ආවා මෙන්න මේ විදිහට ඇවැත්නේ මේ සීල විසුද්ධිය උපකාරයි චිත්ත විසුද්ධියට චිත්ත විසුද්ධිය උපකාරයි ditthi විසුද්ධියට. ditthi විසුද්ධිය උපකාරයි කාංකා විතරණ විසුද්ධියට. කාංකා විතරණ විසුද්ධිය උපකාරයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය උපකාරයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය උපකාරයි ඥාන දර්ශන විසුද්ධියට. ඒ ඥාන දර්ශන විසුද්ධිය නිසා අනුපාදා පරිනිර්වාණය වෙනවා කියලා මේ අර්ථය පැහැදිලි කරලා වදාලා. එතකොට එතනදී අපි පොඩ්ඩක් බලන්න ඕනේ අනුපහද පරිනිර්වාණය කියන්නේ මොකක්ද කියලා. ලෝකේ සාමාන්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ආදී දුක් විඳින ලෝකයාගේ පැවැත්මට කියන්නේ උපාදාන සහිත වාසය කරනවා කියලා. කුමක්ද උපාදානෝ වාසය කරන්නේ? අපි කියමු ඇහැ ඇහැ ඇහැට ගැටෙන රූප කන, ශබ්ද, නාසය, ගන්ධ මේ වගේ ආධ්‍යාත්මික ආයතනට හමු ආධ්‍යාත්මික ආයතන හයත් ආධ්‍යාත්මික ආයතනට හමු වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර ආයතන හයත් ඒ ආයතන දෙක නිසා උපදින ධර්මතා ටික මම මගේ මගේ ආත්මය යන හැඟීමෙන් අල්ලගෙන උපාදාන සහිත ජීවත් වෙන වට පිටාවක් තමයි ලෝකය කියලා කියන්නේ. කෙටියෙන් ගත්තොත් අපේ ගාව තියෙන චිත් අපි තුල යම් චිත්තචෛසික ධර්මයක් උපදිනවා නම් උපදින්නේ ඇහැ පැත්තට රූප පැත්තට නැඹුරු වෙලාමයි. කන පැත්තට ශබ්දයේ පැත්තට නැඹුරු වෙලාමයි. නාසයේ පැත්තට ගන්ධයේ පැත්තට නැඹුරු වෙලාමයි. දිව පැත්තට රස පැත්තට නැඹුරු වෙලාමයි. කය පැත්තට කයට ගැටෙන ධර්මතාවයන් පොට්ටබ්බයන් පැත්තට නැඹුරු වෙලාමයි. මනස පැත්තට ධර්මාරම්මන පැත්තට නැඹුරු වෙලාමයි අපි යාව උපදින යම්ම චිත්තචෛතසික ධර්මයක් උපදින්නේ. ඒබඳු මනස මේ බාහිර ආධ්‍යාත්මික ආයතන හයනොත් බාහිර ආයතන හයනොත් නිදිලා නැහැ. ඒ ටිකම ඇසුරු කරගෙන පවතින නිසා ඇහැ කන දිව නාසය ශරීරය කියන ආධ්‍යාත්මික ආයතනත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනත් අසුරු කරගෙනම පවතින නිසා උපාදාන සහිතව වාසය කරනවා කියලා කියනවා. එතකොට මේ ස්කන්ධයන් ආයතන ටික උපාදානව සහිතව වාසය කරන පැවැත්මටයි ලෝකේ කියලා කියන්නේ. ඒ තුල තමයි ජරා මරණ ශෝක පරිදේ සියලුම දුක් දුම්නස් වලින් යුක්ත පැවැත්මක් තියෙනවා. එතකොට අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදුණු මනසක් කුමක් උපාදාන වශයෙන් නොගෙනද ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ මනස ධර්මාරම්මණය කියන ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් මම මගේ මගේ ආත්මය වශයෙන් උපාදාන වශයෙන් නොගෙන කෙටියෙන් කිව්වොත් යම්ම චිත්තචෛසික ධර්මයක් උපදිනකොට ඇහැ පැත්තට රූප පැත්තට නැඹුරු වෙලා උපදින්නේ නැති. කන පැත්තට ශබ්දයේ පැත්තට නැඹුරු වෙලා උපදින්නේ නැති. නාසයේ ගන්ධයේ දිව රස කය පොට්ටබ්බ මන ධම්ම කියන ආයතන පැත්තට නැඹුරු වෙලා උපදින්නේ නැති. චිත්ත සිත පැත්තටම නැඹුරු වෙලා ඉපදෙන නිරුද්ධ වෙන ධර්මතාවයකටයි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ. එතකොට එබඳු මානසික මට්ටමකට ඇහැ උපාදාන වෙලා නැහැ. රූපේ උපාදාන වෙලා නැහැ. ඒකෙන් දැඩිව හසු වෙලා නැහැ. කන, ශබ්දේ, නාසයේ, ගන්ධේ මේ වගේ මේ බාහිර ආයතන හයත්, ආධ්‍යාත්මික ආයතන හයත්, ඒ වගේම තව පැත්තකින් ගත්තොත් ආයතන ධාතු වශයෙන් ධාතු අටලොසක් කියලා කියනවා. 18. ඇහැ රූපේ චක්කු විඥානයත්, කනක් ශබ්දය, සෝත විඥානය, නාසය ගන්ධය, ගාන විඥානය කියලා මේ ස්කන්ධ පංචකයේ දොළොස් ආයතනයේ ධාතු අටලොස උපාදාන වශයෙන් නොගෙන නිදුණු එයින් වින් වෙච්ච මනසකට කියන අනුපාදා පරිපාලනය කියලා. මේ ආයතන හයේ වාසය කරන පැවැත්ම තමයි ලෝකය කියලා කියන්නේ කියලා මතක් කළා. ඒ කියන්නේ අපි හැමෝගෙම යම්ම නෑදෑකමක් තියෙනවා නම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම් ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගන්ධ ආදී මේ ආයතන ටිකත් එක්ක තියෙන ගනුදෙනුවක් මිසක ලෝකේ කියලා කියන්නේ ඒ ආයතන ටිකේ මිදුණු මනසකට අතහැරෙන්නේ මොකද්ද ලෝකය එතකොට අනුපද පරිණිරවාණය කියලා මතක් කළේ මේ ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන මිදුණු මනසට උපාදාන ඇහැකන දිවනාසය ශරීරය කියන ආධ්‍යාත්මික ආයතන ටිකේ උපාදාන සහිතව මම මගේ මගේ ආත්මයයි කියන මට්ටමේ ඉඳලා මේ ආයතන ටික මම මගේ මගේ ආත්මය වශයෙන් උපාදාන වශයෙන් නොගෙන මිදෙන තැන දක්වා යන ගමන් මාර්ගය තුල ප්‍රධාන වශයෙන් පිරිසිදු වීම හතක් තියෙනවා විසුද්ධි හතක් දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේට අවවාද අනුශාසනා කරනකොට අපි අහලා තියෙන ප්‍රධාන ගාථා සබ්බපාපසකන කියන සචිත්ත පරිවර්තන සිය සිත පිරිසුදු කරගන්න. එතකොට තමන්ගේ චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්න ඒ වැඩපිළිවෙල තව පැත්තකින් අපි බෙදලා විභජනයට ලක් කළොත් ඒ තමයි මේ සප්තවිසුද්ධිය කියලා කියන්නේ. එතකොට මේ සප්තවිසුද්ධිය එකින් එක එකින් එක අනුක්‍රමයෙන් තියෙන්නේ. සීල විසුද්ධිය පිරිසිදු වෙනකොට තමයි චිත්ත විසුද්ධිය නීවරණ ධර්මෙන් දුරු කරගන්න චිත්ත විසුද්ධිය ඇති වෙන්නේ. ඒ චිත්ත විසුද්ධිය පූර්ණ වෙච්ච කෙනෙකුට තමයි වර්තමාන නාම රූප ධර්මයන් හරි හැටි අවබෝධ වෙන දිට්ඨිය දුරු වෙන නාම රූප ධර්මයන් පිළිසිදු වෙන දිට්ඨි විසුද්ධිය ඇති වෙනවා. එතකොට ඒ නාම රූප ධර්මයන්ට ප්‍රත්‍ය කෙසේද කෙසේද යන ආකාරය පෙන්වලා පුබ්බ අන්තේ අපරන්තේ ආරම්භය කාංකාවන් දුරු කරන නාම රූප ධර්මෙන්ට ප්‍රත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කරන තැනින් තමයි කාංකා විතරන විසුද්ධිය වෙනන්නේ මේ වගේ එකකින් එක එකකින් එක විසුද්ධිය විසුද්ධිය පූර්ණ වෙලා තමයි මේ උපාදාන සහිත ලෝකයේ තුල ඉඳලා අනුපවදා පරිනිර්වාණය දක්වා ගමන් මාර්ගය තියෙනවා. අනුපවදා පරිනිර්වාණයට කියන තව නමක් තමයි සෝපදිශේෂ නිබ්බාන කියලා. සෝපදි උපදිශේෂයක් සහිතව නිවන් දකින්න කියන එක. තව පැත්තකින් ගත්තොත් අපි රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ඒ අනුපාදා පරිනිර්වාණය සඳහා පවතින ගමන් මාර්ගය තමයි මම මතක් කළේ මේ සප්තවිසුද්ධිය ඒ සප්තවිසුද්ධි ධර්මයන්ගෙන් අද දවසේදී මම මේ පින්වත් සීල දෙනාට පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා සීල විසුද්ධිය කියන්නේ මොකක්ද ඒ සීලයෙන් විසුද්ධ වෙන්නේ කුමන ධර්මයක්ද ඒ සඳහා සිල්වත් වෙනවා කියලා අපි කටයුත්තේ කුමක්ද කුමන ධර්මයක් කරනකොට සීලය කියන ධර්මතාවයේ පිරිසිදු වෙලා ඒ සිත පිරිසිදු වීමට උපකාර වෙන්නේ ඊගා විසුද්ධි ධර්මය ආරම්භ කරන්න හේතු වෙන්නේ කියන කාරණා ටික පැහැදිලි කළ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ටික හොඳට ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. පින්වතුනි එතන විසුද්ධි ධර්මතා හතෙන් තථාගතයන් වහන්සේ මුලටම මතක් කළා මේ හැම ධර්මතාවයකටම මුල් වෙන්නේ සීලය කියලා. ඒකට උපකාර උපමාවක් පෙන්නනවා යම් කිසි පුද්ගලයෙක් යම් කිසි ගොවි කර්මාන්තයක් හරි කුමන හෝ කර්මාන්තයක් කරනවා නම් පොළවේ පිහිටලා පොළවේ ඉඳගෙන හැම වැඩක්ම කරනවා වගේ නුවණැති පුරුෂයා නුවණැති පුද්ගලයා සීලේ පිහිටලා සීලේ ඉඳගෙන මේ ಗುಣධර්ම වඩා වර්ධනය කරගන්නවා පුහුණු කරගන්නවා කියලා. එතකොට එතනදී සීල විසුද්ධිය සඳහා ඇති කරන ප්‍රධාන ධර්මතා ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා සීලය කියනකොට කායික වාචික සංවරය කියලා අපි දන්නවා. ඒ කායික වාචික සංවරය ඇති වෙන්නේ නිකම්ම නෙමෙයි. සීලය කියන එක ගත්තාම ප්‍රධාන වශයෙන් කිං සීලං සීලය කියන්නේ කුමක්ද කියන අදහස අනුව ධර්මයේ පෙන්නකොට චේතනා සීල, චෛතසික සීල, සංවර සීල, වීතික්කම සීල කියලා සීලේ ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. එතකොට තව පරයයකින් ගත්තාම ප්‍රාතිමොක් සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසම්මිත සීලය කියලා තව පර්යායකින් හතර කොටසකට බෙදෙනවා. එතෙන්දී විශේෂණින්ම ගත්තාම සීලය කියන කාරණාව සම්පූර්ණ වෙන්න ප්‍රධාන වශයෙන් කොටස් හතරක් අයිති වෙනවා. ඒ කොටස් හතර පරිපූර්ණ වශයෙන් සම්පූර්ණ වීමෙන් තමයි සීල විසුද්ධිය නැත්තම් සීලයක ලැබෙන්න ඕනේ පිරිසිදු බව ලැබිලා තියෙනවා නීවරණ ධර්ම දුරු කිරීමට තරම් චිත්ත සමාධිය ඇති කිරීමට තරම් සුදුසු සීලයක් Taman කෙරේ පිළිපදලා තියෙනවා කියන කාරණාව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අන්න අර ධර්මතා හතරේ පිරීම දිහා බලන මොන ධර්මතා හතරද චේතනා සීල, චෛතසික සීල, සංවර සීල, අවිතීක්කම සීල කියලා මෙන්න මේ ධර්මතා හතර. මම ඒකෙදී අනුක්‍රමයෙන් ඒකෙදි පැහැදිලි කරලා දෙන්නම්. චේතනා සීල කියලා කියන්නේ ඒ කියන්නේ මේ අපි සීලය කියලා ගත්තාම හැම දුස්සීල බවකින්ම දුස්සීල බවකටපත් නොවන කම සිල්වත් කම. ඒ එක තමයි අවිතික්කම සීලය කියලා කියන අවිතික්කම කියලා කියන්නේ වීතික්කමය කියලා කියන්නේ කයෙන් හෝ වචනෙන් හෝ වැරද්ද කෙරෙන අවස්ථාව. සීලය කැඩෙනකම් එක්ක සත්තු මරණ සත්තු මරන්නේ නැහැ කියලා සිල්වත් වුණොත් සත්තු මරනවා කියන කම වෙනවා කියන එක. හොරකම් කරනවා කියන කම වෙනවා කියන එක. කාමී වර්ධවා හැසිරෙනවා කියන එක කරනවා කියන සිද්ධියට තමයි වීතික්කමය කියලා කියන්නේ. අවිතික්‍රම කියලා කියන්නේ එහෙම වෙන්නේ නැහැ. කය වචන දෙකෙන් මේ වැරද්ද වෙන්නේ හැබැයි කය වචන දෙකෙන් ඒ වැරද්ද නොවන මට්ටමටපත් වෙන්නේ වැරද්ද නොවෙන්නේ නිකන් නෙමෙයි. මේක පුද්ගලයේ වැරද්ද නොකර ඉන්නව නෙමෙයි. මේ වැරද්ද කෙරෙන්න තියෙන හේතු ටික අයින් වෙනවා. ඒ හේතු ටික අයින් වෙන සිද්ධිය තමයි අන්න අර චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන තැනින් පිරෙන්නේ. චේතනා සීලය පිරිනකොට චෛතසික සීලය පිරිනවා ඒ දෙන්න පිරිනකොට සංවර සීලය පිරිනවා ඒ තුන් දෙනා පිරීම නිසා තමයි අන්නර කය වචන දෙකෙන් වැරද්ද කෙරෙන්නේ නැහැ කියන තැන දක්වා හැදුනේ ආන් ඒ මට්ටමටපත් වෙච්ච සීලය තමයි සමාධියට හොඳ සුදුසු මට්ටමකට මොහු පුරාගිය පිරිසුදු භාවයක පිහිටි සීලය හැටියට ධර්මය හඳුන්වනවා. එතකොට එතනදි චේතනා සීල කියලා කියන්නේ යම් කිසි චේතනාවක් චේතනාව ශිල්පද රැකීම සඳහා හෝ වත් පිළිගෙත් කිරීම සඳහා හෝ ශිල්පද රැකීම සඳහා හෝ නිතරම සිතින් හිතන අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල සහගත චේතනාවන් හුරු පුරුදු කිරීම මේ සිල්වත් බවට තියෙන එක කොටසක්. මේ කායික වාචික වැරද්ද නොවෙන්න සිල්වත් බව රැකෙන්න එතකොට සීල විසුද්ධිය සීලයෙන් පිරිසිදු වෙන්නේ මොකකින්ද දුස්සීල භවයේ දුස්සීල භව නැමැති ධර්මතාවයේ දුරු කළා පිරිසිදු බව කියන ධර්මතාවයේ ඇතිවෙන්න ප්‍රධානම එකක් තමයි චේතනාව. එතකොට ඒ චේතනා ඒකට කියන චේතනාශීල. මේ හොඳටම මතක තබා ගන්න ඕනේ අපි සමහර විටක ඔතන සීල් සමාදන් වුණාම ඒ කියන්නේ ප්‍රාථමික සංවර සීලයෙන් සිල්වත් වෙච්ච පමණකින් කියන පංචසිල් හරේ උපෝසත අෂ්ටාංග සීලයක් හරි ආජීවස්තමක සීලයක් හරි සමාදන් වුණාම අපි හිතන්නේ සීල් සම්පූර්ණයි සීල් ගත්තා කියලා. නමුත් එහෙම නැහැ. සීලය කියන එක සම්පූර්ණ වෙන්න මේ ධර්මතා ටික ඔක්කොම අවශ්‍ය බව පෙන්වනවා. එහෙම වුණොත් තමයි සිල් පිරිසුදුයි කියලා කියන්නේ. එතකොට ඒ සිකපද රැකීම සඳහා හෝ වත්පිළිවෙත් කිරීම සඳහා හෝ අවශ්‍ය හිත හසුරවන ආකාරය, චේතනා පහළ කරන ආකාරය හැම වෙලාවෙම අලෝභ, අද්වේෂ, අමෝහ කියන මට්ටමක සිත හසුරවන්න ඕනේ ඔන්න ඒකෙන් චේතනා සීල කියලා සීලේ එක පැත්තක් හදනවා ඊට පස්සේ චෛතසික සීල කියලා එයා ඒ චේතනා සීලිය කොච්චර කටයුතුද චෛතසික සීල කියලා කියන්නේ සාමාන්‍යයෙන් සිතක් උපදිනකොට වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා තුන ඒ චෛතසික ධර්ම සිතක හේදෙන. තව පැත්තකින් අපි මෙහෙම ගත්තොත් හිතනවා සහ හිතෙනවා කියලා හිතෙන පැත්ත හැම වෙලාවෙම දෙක්කම්ම සහගත, අව්‍යාපාද සහගත, අවිහිංසා සහගත නැත්නම් අලෝභ, අද්වේෂ, අමෝහ සහගත සිතුවිලි නිතරම පහළ වෙන තැන දක්වා Taman හිතිය යුතුයි. Taman හිතනකොට යම් කලක Tamanගේ හිතේ චෛතසික සීල කියලා කියන්නේ කෙනෙකුගේ හිතේ ඉබේම ඉන්නකොට හිතේ හිතේ කතා කරන බව තියෙන. හිතේරම අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල සහගත පැත්තේ සිතුවිලි නම් හිතේ නිතරම යෙදලා තියෙන්නේ අන්න සිල්වත් කමේ ලක්ෂණය. එතකොට මේ චේතනාශීල චේතනාශීලයෙන් කියන්නේ නිතරම අලෝභ, අද්වේෂ, අමෝහ පැත්තට හිතන එක. ලෝභ, ද්වේෂ, මෝහ කියන චේතනා සිතුවිලි අයින් වෙන විදිහට අලෝභ අධ්‍යේශ අමෝහ කියන කුසල සහගත සිතුවිලි ඇති වෙන්න හිතන එක. එතකොට චෛත්‍යක සීල කියලා කියන්නේ හිතෙනවා නම් නිතරම අලෝභ අධ්‍යේශ අමෝහ සහගත සිතුවිලිම උපදින විදිහේ චිත්ත පැවැත්මක්. අන්න සිල්වත් බවට ඒකත් හේතුයි. එතකොට චේතනා සීල සහ චෛතික චෛතසික සීල කියලා කිව්වේ හිතෙන කම සහ හිතෙන කම කියන දෙපැත්තම ලෝභ දේශ මොහ කියන අකුසල ධර්මයන්ට බර නොවි කුසල ධර්මයන්ට බර වෙන විදිහට යම් කිසි කෙනෙකුගේ පැවැත්ම තුල තියෙනවා නම් චේතනා සීල සහ චෛතසික සීල කියන පැත්තෙන් ඔන්න හිත පැත්ත පිරිසිදුයි එතකොට ඊගාවට මේ ධර්මතා දෙකට උපකාර පිණිස සමන් තුල ඇති කරගන්න ඕන තව පැවැත්මක් තියෙනවා. ඒ තදත්ම මොකද්ද සංවර සීල කියලා කියනවා. මේ සංවර සීලය ගත්තාම ආපහු ඒක කොටස් පහකට තියෙනවා. සංවර සීලය ගත්තාම ප්‍රාතිමොක් සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, එතකොට ප්‍රාතිමොක් සංවරේ, ඉන්ද්‍රිය සංවරේ, පඤ්ඤා සංවරේ, විරිය සංවරේ, කාන්ති සංවරේ කියලා සංවරේ ප්‍රධාන වශයෙන් කොටස් පහකට තියෙනවා. එතකොට එතනදී අපි යම් කිසි කෙනෙක් වෙනතුන්ලා අපි හොරකම් කරන්න සතු මරන්න කියලා පංචිල් සමාදන් වුණා කියන්නේ අන්න ওই සංවර සීලයෙන් ප්‍රාතිමොක්ඛ සංවර සීලයේ ඒ තුලින් තියෙනවා. ඒ පද සමාදන් වෙන සීලය උපෝසක අස්තංග සීලය හෝ ආජීව පාරිශුද්ධ මෙන්න ආජීවස්තමක සීලය හෝ එහෙම නැත්නම් පංචිල් සමාදන් වුණාම ඒකයි තියෙනවා මොකේද ඔය සංවර සීල වල තියෙන ප්‍රාතිමොක්ඛ සංවර සීලයට. ඒ සංවර ප්‍රාතිමොක්ඛ සංවර සීලයෙන් සංවරව ඒ විතරක් නෙමෙයි හිතමතාම තමන් තුල ඇති කරගන්න වෙනවා තව ඉන්ද්‍රිය සංවර සීලය. ඒ කියන්නේ මේ කායික වාචික දුස්සීල බව දුරු කළ සීල විසුද්ධිය ඇති කරගන්න නම් චේතනා සීලයේ වගේම චෛතසික සීලයේ වගේම සංවර සීලය ඇති කරගන්න ඕනේ. ඒකෙන් පළවෙනි එක මතක් කළා පන්සිල් හෝ අටසිල් හෝ අදිස්ථාන කළා සංවර වෙන්න ඕන මම හොරකම් කරන්නේ සත්තු මරන්නේ නැහැ කියලා. ඒකට කියනවා ප්‍රාතිමොක්ෂ සංවර සීල. ඊට පස්සේ කියනවා දෙවනුවට කියනවා ඉන්ද්‍රිය සංවර සීල. ඉන්ද්‍රිය සංවර සීල කියන්නේ චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගහයි හෝති ඥානුභ්‍යංජනක් ගහයි යත්වාදි කරන මේනම් චක්ඛේන්ද්‍රයන් අසංගතම් විහරන්තම් අභිජ්ජා දෝමන අවිද්‍යා දෝමනස්ස පාපක අකුසල ධම්ම අන්වාසයෙන් තස්ස සංවරය පටිපජ්ජති. රක්කති චක්කුෙන්දෙන් චක්කුෙන් විදිය සංවරං ආපජ්ජති. ඒ කියන්නේ ඇහෙන් රූප දැකලා ලාමක අකුසල ධර්මයෝ තමන් අනුව ලුහුබදීනම් උපදීනම් එබඳු විදිහේ රූප බලන්නේ නැතුව ඇහ සංවර කරගන්න ඇහි සංවරයට ප්‍රමේයන්න. එතකොට මේ ශාසනයේ ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ රූප නොබලන එක නෙමෙයි. ශබ්ද නොහන එක නෙමෙයි. එතෙන්ද රූප බලන්න ඕනේ. ඇහැ පරිහරණය කරන එක දෙකට බෙදා ගන්න කියනවා බුදුරජාණන් වහන්සේ. සේවනයේ කටයුතු නොකටයුතු. ඇහෙන් යම් රූපයක් බලනකොට ලෝභ දේශ ලාමක අකුසල ධර්මයෝ උපදීනම්. තමන්ට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය අර්ථයක් ගෙන දෙන්නේ නැත්තම්. එබඳු දේ රූප අතාරින්න. ඒ බඳු රූප බැලීම අතාරින්න. යම් ඇහෙන් රූපයක් බලනකොට අලෝභ අධේශ අමෝහ කියන කුසල ධර්මයේ උපදීනා. තමන්ගේ අර්ථ අභිවෘද්ධිය වර්ධනය වෙයි නම් ඒ බඳු රූප බලන්න. කනේ ශබ්ද අහනකොටත් යම් සද්දයක් අහනකොට ලෝභ ද්වේෂ මෝහ ලාමක අකුසල ධර්මයේ උපදීන යම් සද්දයක් අහලා ඒ සද්දය අහන්න එපා. යම් සද්දයක් ඇහිම නිසා අලෝභ අධේස අමෝහ කියන කුසල ධර්ම වැඩෙයිනම් ලෝභ දේශ මෝහ කියන අකුසල ධර්ම පිරිහීමට යෙයිනම් ඒ බඳු සද්ද අහන්න දැන් අපි කියමු ඔක්කොම සද්ද නෙමෙයි දැන් බණ ඇහුවොත් මොකද වෙන්නේ අපිට අලෝභ අධේස අමෝහ කියන කුසල ධර්ම වැඩෙනවා ලෝභ දේශ මෝහ කියන අකුසල ධර්ම දුරු වෙනවා හොඳයි අපි ඒ සරාගේ සින්දුවක් හෝ යම් කිසි දෙයකට ඒව අහන්න ගියොත් කෙලෙස් ධර්ම වැඩෙනවා එතකොට කුසල ධර්ම පිරිනව. ආන් මේ වෙලාවේදී මට මෙලෝ යහපත පිණිස, පරලෝ යහපත පිණිස, ඒ වගේම සංසාර විමුක්තිය පිණිස උපකාර වෙන්නේ මෙන්න මේ බඳු විදිහට කන පරිහරණය කළොත් කියලා තමන් නොනැත්තේක. ඇහෙන් බලන රූප වගේම කනෙන් අහන ශබ්ද, ඒ වගේම නාසය, දිව, ශරීරයෙන් මේ ආයතන 6 පරිහරණය කරනකොට ඒක දෙකට බෙදා ගන්නවා සේවනය කටයුතු හා නොකටයුතු කියලා. ලෝභ දේශ ලාමක අකුසල ධර්මයේ උපදීන ඒ විදිහට ආයතන ටික පරිහරණය කරන්න අනිත් විදිහට අලෝභ අධ්‍ය සමෝහ කියන කුසල ධර්ම ඇති වෙන විදිහට පරිහරණය කරනවා. මෙන්න මේකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය. ඊට පස්සේ ප්‍රඥා සංවරය කියලා කියනවා තමන් තුළ යම්ම ඒ කියන්නේ හිත ව්‍යාකූල ස්වභාවයටපත් කරන හිත කැළඹෙන ස්වභාවයටපත් කරන දුකටපත් කරන කෙලෙස් වලට ඇද දමන විදිහේ විතර්ක තමන් තුළ පහළ වෙනවා. පහළ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී තමන් මොකද කරන්නේ මේ ප්‍රඥාව නැමැති සංවරය ආදේශ කරගන්නට ඕනේ. අර ධර්මයේ පෙන්වන්නේ මොකද්ද? මේ ලෝකේ යම් තා කෙලස් සෝතස් ඒ කියන්නේ කෙලස් ගංගාවන් ගලා හැලෙනකොට සති තේසං නිවාරණං සිහියේ වැළක්ම පඤ්ඤායති පිටියරේ ප්‍රඥාවෙන් මේ පැත්ත වහලා ගන්නවා ඒ කියන්නේ තමන්ට රාග දේශ මොහ සහගත කෙලෙස් සහගත අරමුණක් එනකොට ලෝක ස්වභාවය තමයි ඒ උපදින අරමුණට අනුව හිතින් කියින් කිරීමට ඊට අනුගතව යන එක හැම නමුත් ප්‍රඥා සංවරය කියලා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ සාගත කෙලෙස් සිතුවිලි පහළ වෙනකොට ඒ ටික අරඹය නුවණින් මෙනෙහි කළා. ඒ අරමුණේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැති වෙන විදියට සංවර විය යුතුයි. උපදින අපි තුමු කෙනෙක් පුද්ගලයෙක් සිහිවලා තරහ ගිහිල්ලා ගහන්න යන්න ඕන කියන හිතනවා. වෙනදත් නම් ගහනවා නැත්නම් ගිහිල්ලා බයිනවා කියන අදහසෙන් නැගිටලා යනවා. හැබැයි දැන් මෙහෙම සිහි වෙනකොට ප්‍රඥාව ඉදිරිපත් වෙලා ඒ එතන තියෙන අරමුණ විදර්ශනා කළා හෝ නුවණින් මෙනෙහි කළා අර අරමුණ සංසිඳවගෙන ඊට අනුගතව කටයුතු කෙලෙස් සාගතව කටයුතු කරන්න නොදී ඇලෙන හෝ ඒ ගැටෙනකම ප්‍රඥාවෙන් දුර්වල කරගන්නවා අයින් කරගන්නවා ඒකට කියනවා ප්‍රඥා සංවරය කියලා ඊගාවට කාන්ති සංවරය කියලා කියනවා සමහර විටක තමන් ඉන්න පරිසරයේ මැසි මදුරු අවුසුලන් ආදී ස්පර්ශ වෙන්න පුළුවන්. එතකොට ඉවසීමෙන් ඒක ඉවසීමෙන් පුරුදු කරන්න ඕන සංවර වෙන්න ඕනේ. කෑකෝ ගල දඟලන්නේ නැතුව ඒ වගේම ඒ විතරක් නෙමෙයි සමන්ත දෙද්දි බඩගින්නක් වෙන්න පුළුවන්, පිපාසයක් වෙන්න පුළුවන් ඉන්න පරිසරයේ ආහාර පාන අඩුකමක් වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ වෙලාවකදී ඉවසිය යුතු තැනකදී ඉවසලා සංවර ස්වභාවයක් ඇති කරගෙන අසං නොයවසීම කමින් අසංවර කමින් ඇතිවෙන වෙහසක් තියෙනවා නම් ගැහැටක් තියෙනවා නම් අන්න ඒ ටික බලක් ඇති නොවන විදිහට තමන් වළක්ව ගත යුතුයි. ඒ කියන්නේ මෙස්සි මදු අවුසුලං සාපිපාසාදී අරමුණු අභියසුදී ඉවසල කටයුතු කරන්ද පුරුදු වෙන්න ඕනේ. එහෙම ජීවිතයේ සංවරකම ඇති කරගත යුතු පැත්තකුත් තියෙනවා. කියලා ඒකට කියනවා කන්ති සංවරය කියලා. එතකොට තව පැත්තක් තියෙනවා විරිය සංවරය කියලා. ඒ කියන්නේ උපන්න උපන්න ලාමක අකුසල ධර්මය. මම මේ අකුසලයට හිත යන්න දෙන්නේව නෑ කියලා වීර්ය බලයෙන් සංවර කරගන්නට ඕනේ. මෙන්න මේ වගේ සිල්වත් කෙනෙකුගේ ජීවිතය සිල්වත් කරන්න. සිල්වත් කෙනෙකුගේ ජීවිතය යන ගණයට යන්නේ මෙන්න මේ සංවර සීලයෙන් කියන කාරණාවේ සම්බන්ධ වෙච්ච කෙනා. එතකොට එතන ප්‍රධාන වශයෙන් පින්නව කරුණු කියද්ද මම කරුණු පහ. ප්‍රාතිමෝක්ෂ සංවරය, ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රඥා සංවරය, කාන්ති සංවරය, වීර්ය සංවරය කියලා යම් කිසි කෙනෙක් අලෝභ අධේස අමෝහ කියලා කියන කුසල පැත්තටම නිතරම හිතනවා නම් ගාවට මෙහෙම හිතනකම කොච්චරද එයාට හිතෙන්නේ නිතරම කුසල වගේ පැත්තකට නම් ඒ සඳහා ඉන්ද්‍රිය සංවර ඒ වගේ සංවරයේ පිළිලා කටයුතු කරනවා නම් මෙන්න මේ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන ටිකේ ප්‍රතිඵලය වෙනවා මොකද්ද? අවිතීක්කම සීලය කියන ධර්මතාවය පෙරෙනවා. අවිතීක්කම කියලා කියන්නේ කයේ වචනේ කියන දෙකෙන් වැරද්දකට යැටෙන්නේ නැති කමින් සමාදන් වෙච්ච ශික්ෂා පදය නොකඩෙන කමින් සිල්වත් වෙලා. එයා සමාද හොරකම් කරන්නේ සත්තු මරන්නේ කාමී වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා සමාදන් වුණා නම් සමාදන් වෙච්ච ශික්ෂා පදය සමාදන් වෙච්ච ශික්ෂා පදය රැක්ුණේ රැකගත්තේ කැඩෙන්නේ නැති නැත්තම් වීතික්‍රමයටපත් වෙන්නේ නැති தത്വයටපත් කරගත්තේ පෞද්ගලික හැකියාවකින් නෙමෙයි. මේක පුද්ගලික කරන ධර්මතාවයක් නෙමෙයි. චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන මෙන්න මේ සීලයට අයිති අනිත් ධර්මතා ටිකේ බලය. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ මේ චේතනා සීල කියලා කියනකොට හැම වෙලාවෙම සිල්වත්කම පිණිස හිත කායික වාචික සංවරයේ සිල්වත්කම ඇති වෙන විදිහට සිත මෙහෙවන්න ඕනේ. අලෝභ අධේස මොහ පැත්තට. චෛතසික සංවරය කියනකොට සිතේ අලෝභ අධේස අමෝහ සහගත යුක්ත වාචා කම්මන්ත ආජීව කියන චෛතසික ධර්ම. තව පැත්තකින් ගත්තොත් නෙකම්ම කල්පනා, අව්‍යාපද කල්පනා, අවිහිංසා කල්පනාවෙන් යුක්ත චෛතසික ධර්ම සිතුවිලින් තොරම් පහළ වෙන වටපිටාවක්. ඒ ධර්මතා දෙකේ උපකාරය තමයි සංවර සීලයට සංවර සීලයේ උපකාරය තමයි මේ ධර්මතා දෙකට මේ ධර්මතා තුන පූර්ණ වෙනකොට ඒකේ ප්‍රතිඵලය වෙනවා මොකද්ද කය වචන දෙකෙන් වැරද්දක් වෙන්නේ නැහැ තමන් අර පොරොන්දු ගන්න මේ වැරද්ද කරන්නේ නැහැ කියලා අන්නේ පොරොන්දු ඒ විදිහට ඉෂ්ට වෙන මට්ටමට තමන්ගේ ජීවිතය හැදිලා තියෙනවා මොකක් නිසාද සීලය කියලා කියන්නේ තව පැත්තකින් ගත්තාම කායික වාචික සංවරය. එතනදී ඒ සීලය ගත්තාම කායික සීලයෙන් කෙරෙන වැරදි තුනක් තියෙනවා. හොරකම් කරනවා, සත්තු මරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා. වචනෙන් කරන වැරදි හතරක් තියෙනවා. බොරු, කේලම්, හිස් වචන, පරුස වචන කියලා. එතකොට මේ කය වචනෙන් වැරදි කරන ධර්මතා වැරදි කරන මට්ටමට තමයි දුස්සීල බව කියලා කියන්නේ. මේ දුස්සීල බව හැම වෙලාවෙම හේතු ප්‍රත්‍යයයි. එතනදී හොරකම් කරනකම කාමයේ වර්ධව හැසිරෙනකම වචනෙන් බොරු කියනකම කියන මෙන්න මේ වැරදි තුන සිද්ධ වෙන්නේ ලෝභ මූල අකුසල සිතෙන්. ලෝභය නැමැති අකුසල සිතෙන් තමයි ওই වැරදි තුන වෙන්නේ. කයෙන් කෙරෙන හොරකම් කිරීම, කාමී වර්ධව හැසිරීම, වචනෙන් කියන බොරු කීම. කියන මේ වැරදි තුන වෙන්නේ මොන සිතෙන්ද? ලෝභ සහගත අකුසල සිතෙන්. ඊගාට වචනයෙන් කරන සත්තු මැරීම, මේ කයෙන් කරන සත්තු මැරීම, ඒ වගේම කේලම් කීම, පරුස වචනය කියන මෙන්න මේ ටික. එතකොට වෙන්නේ ද්වේෂ සහගත අකුසල සිතෙන්. අකුසල සිතෙන්. එතකොට හිස්වචන කතා කරනවා කියන ටික වෙන්නේ මේ මොහ සහගත සිතෙන්. හැම වෙලාවෙම මේ අකුසල ධර්ම කය වචන දෙකෙන් වෙන්නේ හිත අකුසල සහගත වුණොත්මයි. එතකොට අපි මම හොරකම් කරන්නේ සත්තු මරන්නේ කාමයේ වර්ගව හැතරෙන්නේ බුරු කියලා හිස් වචන කියන්නේ නැහැ කියලා අපි වචනේ සමාදන් වෙලා නිතරම චේතනා පවත්වනවා නම් ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට හිතනවා නම් සිතේ සිතුවිලි නිතරම ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට නම් තියන්නේ ඉන්ද්‍රිය අසංවරයි නම් අපි වචනය කිව්වට මේක කරන්නේ නැහැ කියලා නමුත් හේතු ටික හැදිලා තියෙන්නේ කොහොමද අර ශික්ෂාපද ටික කැඩෙන විදිහටයි. තේරෙනව නේද? ඒකයි මේ සිල්වත් වෙන එක චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන තැනින් සිල්වත් කය වචන දෙකෙන් කරන වැරද්ද නතර වෙන්න නම් ඒ වීතික්කම සීලිය සම්පූර්ණ වෙන්න නම් සීල විසුද්ධිය ඇති වෙන්න නම් මෙන්න මේ ටික හැදෙන් සිල්වත් වෙන්න ඕනේ කියන තැනකින් පෙන්වන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි. මොකද අපි ලෝකේ ස්වභාවය තමයි මම සිල්වත් වෙන්නේ මම සමාධි වඩන්නේ මම විදර්ශනා කරන්නේ කියලා මේ ಗುಣධර්ම පූර්ණණය කරන එක සත්පුද්ගල භාවයෙන් ගන්න එක ලෝකේ ස්වභාවය. නමුත් තථාගතයන් වහන්සේදා බෝධිත්‍රි මුලදී මේ ලෝකය ඇති හැටි අවබෝධ කරගත්ත සවිඥානික පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිත තුලත් එයින් පරිබාහිර අචේතනික වස්තුන් තුල පවතින එකම යථාර්ථයක් හේතුඵල ධර්මයක් කියලා. පටිච්චසමුප්පාද ධර්ම කාලේ. එතකොට අපි මේ මම සිල්වත් වෙනවා මගේ සීලය කියලා හිතාගත්තට ඇති කරගත්තට ඇත්තටම සීලය කියන එක හේතු ප්‍රත්‍යයයි. නේද හේතුන්ගේ හටගන්න එක. එතකොට මොකද්ද? අලෝභ අධේශ අමෝහ නැමැති කුසල හේතුවක් තිබුණොත් ඒ කුසල හේතුව නිසා තමයි කය වචන දෙකෙන් වැරද්ද නොවුනේ. වැරද්ද වෙන්නේ නැත්තේ කියලා සිල්වත් බව කියන එක මෙන්න මේ හේතුව නිසායි කියන කාරණාවක් තියෙනවා. දුස්සීලකම ගත්ත දුස්සීලකම පුද්ගලයෙක්ගේවත් සත්වයෙක්ගේවත් තව කෙනෙක්ගේවත් මගේවත් නෙමෙයි හේතු ප්‍රත්‍යයයි. ලෝභ, දේශ, මෝහ කියන අකුසල සිත් උපන්නොත් ඒ අකුසල සිත් නිසා අකුසල සහගත කාය කර්ම, අකුසල සහගත වාක් කර්ම වෙනවා කියන ධර්මතාවයක් වෙනවා. ඒ අකුසල සහගත කාය කර්මය, අකුසල සහගත වාක් කර්මය කිලුට්ටපේ අනර්ථයක් ඇති කරන දුගතිය පිණිස යන දෙයක් නිසා අපි ඒකට කියනවා දුස්සීලකම කියලා. සිල්වත් නොවුණු කම. සීලනයක් අර්ථයක් ඇති නොකරන කම කියලා. එතකොට මෙතනදී පින්වතුන්ට මතක් කරන්න තියෙන එක දෙයයි මම තමන්ට මේ චිත්ත විමුක්තිය නැත්නම් අනුපාදා පරිනිර්වාණය පිණිස නොමොහකල චිත්තේ මොහ කිරීම මොහ කිරීම පිණිස පවතින මේ විසුද්ධි ධර්මයන් වැඩෙන මේ ප්‍රතිපදාවේ සීල විසුද්ධිය නැත්නම් දුස්සීල බව දුරු කළා සීලයෙන් පිරිසිදුකම බලාපොරොත්තු වෙනවා නම් අන්නේ සෑම පින්වතෙක්ම චිත්ත විසුද්ධියට උපකාර පිණිස හිත හිතේ නීවරණ ධර්මෙන් දුරු කිරීමට උපකාර පිණිස ඒ සීලේ පිරිසුදුකම ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව දැනගත යුතුයි ඒ තමයි මෙන්න මේ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන ධර්මතා තුනේ පිහිටලා කය වචෙන් දෙකෙන් වැරද්ද කෙරෙන තැන නතර කරගත යුතුයි අන්න ඒකට කියනවා අවිතීක්කම සීලය චේතනා සීල, චෛතසික සීල, සංවර සීල, අවිති අවිති අවිතික්කම සීල කියලා මෙන්න මේ ධර්මතා තුන චිරුම තැනට කියනවා සීල විසුද්ධිය කියලා සීලවත්කම. මේ සීලය කියන එක කුමන අර්ථයක් සඳහාද? ඇයි මේ සීලයෙන් වෙන ප්‍රධානම අර්ථය මොකක්ද? සමෝධාන ලක්ෂණය. සමෝධාන ලක්ෂණය කියලා කියන්නේ සියලුම කුසල ධර්මයේ විසරයන්ද නොදී එකට එකතු කරන ලක්ෂණය තමයි මේ සිල්වත්කමෙන් කරන්නේ. සිල්වත්කමෙන් කරන්නේ සියලුම යහපත Taman තුල රඳා පවත්වන කම. තව පැත්තකින් ගත්තොත් අවිප්පටිසාරකම. මේ මේ සීලයේ සැබෑම අර්ථය මොකක් සඳහාද? නොපිලි කියන්නේ විපිලිසර නොවීම ලක්ෂණය. යම් කිසි කායික වාචික අසංවරයක් තියෙනකොට ඒ හේතුයෙන් Taman තුල නොයෙක් විදි විපලිසරයන් උපදින්න පුළුවන්. මම මේ වැරද්ද කළා මම මේ වැරද්ද වුණා මේ වචන කිව්වා මේ විදිහට මම හැසිරුණා අපරාධ කියලා ඒ හිතේ කෙසේද කෙසේද යන විපලිසරකම ගත්තාම හිත විසිරෙන්න හේතුයි හිත සමාධියටපත් වෙන්නේ එකඟ වෙන්නේ හිත සතුට වෙන්නේ ඉතින් මේ කායික වාචික සීලේ ඒ කියන්නේ චේතනා සීල චෛතසික සීල සංවර සීල කියන එකේ අර්ථය වුණා මොකද්ද අවිතීක්කම සීල කය වචන දෙකෙන් වැරදි කරෙන්නේ නැහැ කියන ස්ථාවර මට්ටම හැදුවා ඔන්න ඒක තමයි සීලය. මේ සීලය කුමක් සඳහාද? සියලු කුසල ධර්මයන් ඒක රාශී කරන සමෝධහණය සඳහායි. ඒ සියලුම කුසල ධර්මයන් විසිරෙන්න නොදී Taman තුල සියලුම යහපත ගොනු කරන්න පුළුවන් මට්ටම හැදුනේ හදාගත්තේ මොකේද? ඒ තමයි විපිලිසර නොවීම ලක්ෂණය. අවිප්පටිසාර ලක්ෂණය. ඒ කියන්නේ තමන්ට කුමන ආකාරයකවත් තමන්ගේ සීලය නිසා තමන්ගේ යහපත නිසා තමන්ට කිසි විලාක විපලිසරක් එන්නේ යම් කිසි කෙනෙකුට විපලිසරක් එනවනම් එන්නේ කයින් හෝ වචනෙන් හෝ වෙච්ච වීතික්‍රමයක් නැත්තම් ඒ කයෙන් හෝ වචනෙන් හෝ කෙරෙච්ච දුස්සීල බවක් නිසායි. එතකොට ඉබඳු මනස හැම වෙලාවෙම දුක් සාගතයි. විපලිසරට ස්වභාවයට පත් නොවන මනස. ඒ කියන්නේ මට අහවල උපවාද කරයිද දන්නේ චෝදනා කරයිද දන්නේ බනිද දන්නේ කියලා මේ කුමන ආකාරයකින් හෝ විපලිසර බවක් Taman තුල නැත්තම් පෙන්නනවා. ආත්පස Tamanගේ සීලය නිසා නිර්භය ස්වභාවයක් දකින ඔහුට ඒ නිසාම ප්‍රීති ප්‍රමෝදය උපදිනවා. ඒ ප්‍රීති දුස්සීල භාවය නිසා එන එකදු බියක් එකක්වත් Taman කෙරෙහිලා නොදකින්කොට ඒ නිසා Tamanට ප්‍රීති ප්‍රමෝදයක් ඇති වෙනවා දකින්නකොට අන්න ඒකෙන් Tamanට හිතේ විපලිසර භාවය ඇති කරන එකදු කර්මයක්වත් නොදකින්කොට ඒ ස්වභාවය Tamanට ප්‍රීති ප්‍රමෝදය ඇතිවීමට හේතු වෙනවා. අන්න ඒ මට්ටමටපත් වෙච්ච කෙනෙකුගේ ජීවිතය තුල කියනවා දුස්සීල භවයේ අඳුර නැහැ. එතකොට සීලයෙන් පිරිසිදු වෙන්න ඕනේ යම් පැවැත්මක් තියෙනවා මේ සියල්ල පිරිසිදු වෙලා කියන එක කියනවා. අන්නේ ඒබඳු මට්ටමක කෙනාගේ සිත නීවරණ ධර්මයන්ගෙන් කෙලෙසුන්ගෙන් දුරු කළා. චිත්ත විසුද්ධියක් හදාගන්න බොහොම පහසුයි. ඉතින් අද දවසේදී මේ සීල විසුද්ධිය සඳහා අවශ්‍ය කාරණා ටික මම මතක් කළා. මම නැවත කෙටියෙන් ඕගොල්ලන්ට පොඩ්ඩක් මතක් කරන්නම්. ඒ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන ධර්මතා තුන උපකාරයි අවිතීක්‍රම සීලයට අවිතීක්කම සීලය කියන්නේ කය වචන දෙකෙන් වැරදි නොකිරෙන මට්ටම. එතකොට ඒ සඳහා ඒ සඳහා ඔගලන්ට හැම වෙලාවෙම හිත ලෝභ දේශ මොහ ඇති නොවන අලෝභද අලෝභ අධ්‍යේශ අමෝහ කියන කුසල ධර්මයන් ඇති වෙන චෛතසික ධර්මයන් කුසල සහගත ස්වභාවයට හැරෙන පැත්තකට නිතරම හිතන්න වෙනවා හිත નિરાයාසයෙන්ම හිතෙන ස්වභාවය කුසල ස්වභාවය වුණොත් හිතන ස්වභාවය ලෝභ දේශ මොහයන්ට ප්‍රතිපක්ෂ අලෝභ අධේශ අමෝහ පැත්තට වුණොත් හිතන ස්වභාවයත් අලෝභ අධේශ අමෝහ පැත්තට වුණොත් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත නම් Tamanට බය නැතුව Tamanවම ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් Taman තුල සීලයෙන් ලැබෙන්න ඕනේ රැකවරණය ලැබිලා තියෙනවා සීලයෙන් වෙන්න ඕනේ පිරිසිදුකම Taman තුල වෙලා තියෙනවා කියන කාරණාවට සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඒකම Taman හොඳට මතක තබා ගන්න ඕනේ මම මුලින් මතක් කළා. අර විදිහට චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන කමෙන් මේ දුස්සීල බව අයින් කරන්න කටයුතු කරන්න වෙන මොකුත් හින්දා නෙමෙයි දුස්සීල බව කියලා කියන්නේ යම් හේතුවක ඵලයක් දුස්සීල බව කියන්නේ ලෝභ දේශ මොහ අකුසල සිතක අකුසල හේතුවක ඵලයක් නිසා අලෝභ අධේශ අමෝහ කියන කුසල හේතුවක් ඇති කළා අර අකුසල හේතුවකින් ඇති කරන ඵලය දුරුකට යුතුයි ඒකට තමයි අපි මේ දුස්සීල බව අයින් කළා සිල්වත් වෙනවා කියනකොට කියන කාරණා ටික බලන්න. දුස්සීල බව අයින් කළ සිල්වත් වෙනවා කියන එක. දුස්සීල බව කිව්වේ කායිකව වාචිකව වැරද්ද වෙන එක. ඒකට හේතුව කිව්වේ ලෝභ දේශ මොහ. දුස්සීල බව අයින් කළ සිල්වත් වෙනවා කියන තැනකදී අපිට හිතලා කරන්න බෑ. අපි ඒකට කළා යමක් මොකද්ද? දුස්සීල බව කියන කය වචන දෙකේ වැරද්ද කරනවා නම් වැරද්දක් වෙනවා නම් ඒකට හේතුව ලෝභ දේශ මොහතුව ලෝභ දේශ මොහ කියන ඒ අකුසල හේතු වෙනකොට වෙනකොට අලෝභ අධේශ අමෝහ කියන හේතු ටික පැත්තට හිතලා හිතෙන්ද හදලා ඒකට උපකාර වෙන විදිහට ඉන්ද්‍රිය සංවර කරගෙන අපි තුල හොඳ කුසලයකට හේතු වෙන ඒ වගේම සිල්වත් බවට හේතු වෙන හොඳ පරිසරයක් හැදුවා කියන එකෙන් ඒකෙන් අපි කියන්නේ එතකොට ඒකේ ප්‍රතිඵලය වුණා මොකද්ද? කය වචන දෙකෙන් වැරදි කරනවා කියන හේතු අයින් වෙනවා කියන එක. දුස්සීලකම අයින් උනේ එහෙම නැත්නම් සිල්වත් බව ගත්තේ මොකක් නිසාද? අලෝභ දේශ අමෝහ කියන හේතු තුන හදලා ලෝභ දේශ මොහ අයින් කෙරුවා කියන කාරණාව මතයි. කාය වචනේ දෙක සිල්වත් දුස්සීල කියන දෙක මාරු කරන්න පුළුවන්කම තියෙන්නේ මනසේ තියෙන ලෝභ දේශ මොහ හා අලෝභ දේශ මොහ කියන හේතු ටික මාරු කිරීම මතයි කියන එකයි මෙකින් කියන්නේ. එතකොට අපි එහෙම කළයි මේ සිල්වත්කම කියන එක ඇති සිල්වත් උනේ එහෙමයි සිල්වත් වෙන්නේ මෙහෙමයි කියන එක ධර්මයෙන් පෙන්නේ ඒ නිසායි හොඳට මේ ටික මතක තබා ගන්නට ඕනේ නැතිනම් අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ පොවේට පන්සලට ගිහිල්ලා ඕ නැත්නම් රේඩියෝ එක ඉස්සරහා තියාගෙන සිල් සමාදන් වුණාම අපි සිල්වත් කියලා නීතාගෙන ඉන්නේ හරි ඒක සීලේ එක පැතිකඩක්. ඒ කියන්නේ මම මේ වැරද්ද කරන්නේ නැහැ කියලා, මේ හොරකම් කරන්නේ නැහැ කියලා අපි විරති සීලයක් හදා ගන්නවා. ඒක එක පැත්තක් විතරයි. නමුත් තව සීලය කියන එක පිළිඳ කොච්චර පැත්තක් තියෙනවද කියන එක අපි කතා කළා. ඒ නිසායි සාමාන්‍යයෙන් ධර්මයේ හඳුන්වන්නේ සීලයට සමාධි සංවර්ධනික සීලය කියලා. මේ සීලය පුරුදු සීලය රකින්න කියලා යමක් කරනකොට ඒක තමයි හිත සමාධි වෙන්නේ මිසක සමාධිය පිණිස වෙන කමටහනක් නෑ කියලා කියනවා. මොකද දැන් හොඳට බලන්න ඕගොල්ලෝ සීල් රකින්න කියලා කරන්න උනේ අපිට මොකද්ද? නිතරම හිතින් අලෝභ ආදේශ අමෝහ කියන කුසල යමක්ම හිතන්න ඕන. කුසල සහගත සිතුවිලි පහල කරන්න ඕන. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕන. මේ ටික කළානේ කය වචන දෙකෙන් වැරද්ද අයින් කරන්නේ. එතකොට ඒ කියන අපි රැකගෙන රැකලා හදලා ගෝපනීය කළ තියෙන්නේ කොහෙද? හිත වෙතනේ. එතකොට ඉබේම නේද මේ සිල් රැකෙන්න කරන දේ නීවරණ ධර්ම කෙලෙස් නැති වෙලා හිත සමාධි වෙනවා කියන එක පුදුමයක් එහෙම නෙමෙයි. ඉතින් ඒ නිසා තවත් මේ සීල සංවරය සඳහා තව පැත්තකින් ගත්තොත් ඔගලන්ට නිතරම සමත කමඨහනක් නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් ආවර්ජනා කරන්න පුළුවන් නම් වැඩ කටයුතු කරනකොටත් අනිත් වෙලාවටත් එහෙම නැත්නම් Taman දන්න ඉගෙනගත්ත විදිහට විදර්ශනා ආදී ಗುಣධර්මයක් නිතරම හිතේ හිතේ හුරු පුරුදු කරන්න පුළුවන් නම් ඉදීම ඔබ තුල චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන තුනම හැදිලා. ඈ හැදිලා අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල හේතු හැදිලා අකුසල හේතුව අකුසල ධර්මියෝ නැත්නම් දුස්සීලකම හදන අකුසල හේතු හිදීම අයින් වෙලා. එපමණකින්ම ඔබ සිල්වත් වෙලා. එතකොට මෙන්න මේ විදිහටයි සීල විසුද්ධිය හදාගන්න ඕනේ හදාගත යුත්තේ. ඒ විදිහට සීල විසුද්ධිය හදාගත්තාම ඒක චිත්ත විසුද්ධිය ඇති කරගන්න චිත්ත විසුද්ධිය ඉපදීමට ප්‍රධානම හේතුවක් වෙනවා. කෙටිකින් ගත්තොත් මේ රතේ ඇවිල්ලා අර කුසල රජුගේ උපමාවෙන් පළවෙනි රතයෙන් එන්න කොතෙන්ද දෙවෙනි රතේ ගාවටම එනවා. මේ සීල විසුද්ධිය කොච්චරද කියනවා නම් චිත්ත විසුද්ධිය කියන ධර්මතාවය උපද්දලා තමයි මෙයා නතර වෙන්නේ. ජීවරණ ධර්ම දුරු වෙන චිත්ත විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? උපචාර අර්පණා ධාන උපදවන නීවරණ ධර්ම දුරු කරන මානසික මට්ටම. ඒ තැන දක්වාම ඕගොල්ලන්ව කිසිදු වෙහෙසක් නැතුව අරගෙන එනවා සීලයක. මේ රතේ එනවා කෙතෙන්ට මෙතෙන්ටම. ඒ නිසා Tamanට ඒ චිත්තවිසුද්ධිය ඇති කර ගැනීම සඳහා අමුතින් යමක් කරන්න දෙයක් නැහැ. මේ සීල සිල්වත් වෙන ටිකමයි කරන්න තියෙන්නේ. ඒ හින්දා ওই ටික හොඳට මතක තබා ගන්න අපිට උපාදාන සහිත අද අපේ මේ පැවැත්මේ ඉඳලා අනුපාදා පරිනිර්වාණය දක්වා අපේ ජීවිතය අරගෙන යන්න නම් ඒ ප්‍රධානම භූමිකාව ඕ සීලය ඒ සීලය ගොඩ නැගිලා තියෙන්නේ මං හිතන ආකාරයේ චේතනාවෙන් මට සීලය පුරවන්න තියෙනවා හිතේ යෙදුණු gati ටිකෙන් চৈতසික ටික කුසල පැත්තක හරවල මට සිල්වත් වෙන්න තියෙනවා ඉන්ද්‍රිය සංවර ආදී මේ සංවර ධර්මයන්ගේ පිහිටලා මට සිල්වත් බව පූර්ණේ කරන්න තියෙනවා කය වචන දෙකෙන් වැරද්ද නොකරන ආකාරයට මට මේ සීලී පූර්ණේ කරන්න වෙනවා. ඒ වගේ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල, අවිතීක්කම කියන ධර්මතා හතරම කිරුවාම මෙන්න මේ සීලය පරිපූර්ණයි විසුද්ධි පිරිසිදු හැමාකරෙන්ම පිරිසිදු සීලයක් යන ගණයට යනවා කියලා තේරුම් ගන්නට ඕනේ. ඉතින් මේ සත්‍ය විසුද්ධි ධර්මයන්ගෙන් පළවෙනි සීල විසුද්ධිය ගැන මම අද දවසේදී මතක් කළා. ඊගාව දවසේ ඉඳලා අනුක්‍රමයෙන් චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී ධර්මයන් මේ පින්වතුන් විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අද දවසේදී අපි හැමදෙනාම මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසල ධර්මයන් අනුමෝදන් කටයුතු වලට වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියම් කුසල ධර්මයක් තියෙන ලෝක සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකීරක්ෂා අධිෂ්ඨානයට අධිග්‍රහ හේතුත් ශාසන මාම පුස්තකාරක ඒ සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ දිවිසිර වඩා වර්ධනය කරගන්න දෙවියෙක් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा භෝදයන්තු සියම් පදං Thank you.